හාමුදුරනේ සාදු සාදු සාදු සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛ ධම්ම ධම්ම සවෙන කාලෝ අයං භදන්තා ධම්ම සවෙන කාලෝ අයං භදන්තා ධම්ම සවෙන කාලෝ අයං භදන්තා සතු සතු සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සතු සතු සතු සෝ අථානං දෙධික්ඛු මේහි දසහි ධම්මේහි සමන්නාගතු ඉමස්මින් ධම්ම විනයේ වුද්ධින් විරෝල්හිං වේකුල්ලං ආපංජිස්සති නේතං ථානං විඤ්ඤති සාදු සාදු සාදු ගෞරවණීය මහා සංඝ රත්නයේ අවසරයි සදැහැති සත්පුරුෂ කාරුණික පින්බර වාසනාවන්ත පින්වතුනි අද දවසේ සිද්ධ කර දෙන්නටයි මා අදහස් කරන්න තියෙන්නේ ඒ අනුව පින්වතුන්ට තෝරගත් දේශනා කරන්නට අංගුත්තර නිකායේ දසක නිපාතේ හම්බෙන ඉතාම වටින සූත්‍ර දේශනාවක් තියෙනවා ආනන්ද සූත්‍රය. තථාගත බුදුරජාණන් වහන්සේ හා ආනන්ද ස්වාමීන් වහන්සේ අතර ඇති වුණු සංවාදයක්. මේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් භික්ෂුවකගේ ජීවිතයේ වෘද්ධිය දියුණුව පිණිස උපකාර වෙන වැඩි යුතු කාරණා 10ක් මේ දේශනාවේ විවරණය කළා. පින්වතුනි භික්ෂූන් වහන්සේලාට සමන් වහන්සේලාගේ ජීවිතයේ ආධ්‍යාත්මික වර්ධය දියුණුව පිණිස දේශනා කළාට මේ කාරණාවන් ගිහියන් වෙන ඔබ කාටත් ජීවිතයේ හරි සුවිශේෂයි බොහොම වටිනාකමකින් යුක්තයි. ඒ නිසා ඔබ හැමදෙනාම තමන්ගේ ජීවිතයේ මේ කාරණාවන් 10 වෙන වෙනම හෝ එහෙම නැත්නම් 10ම එක ආකාරයෙන් හෝ Tamange ජීවිතේ හුරු පුරුදු කරගෙන යන කෙනෙක් නම් ඔබට ජීවිතයේ අප්‍රමාණ ප්‍රීතියක් සැනසීමක් හදවතට දැනීමේ දේශනාව තුළ මේ දේශනාව කෙලවර වෙද්දී Tamange ජීවිතයේ දැන හෝ නොදැන මොන තරමට මේ ಗುಣධම් හි තමන් පිහිටා හැසිරෙන කටයුතු කරන කෙනෙක්ද කියන සතුට හැඟීම තමන්ගේ හදවතේ උපදේවි. පින්වතුනි බුදුරජාණන් වහන්සේ යනුව දේශනා කළ පළමුවම සෝ අථානන්ද බික්කෝ සග්ගෝ සමානෝ ීමස්මින් ධම්ම විනයේ වොද්ධින් විරොල්හින් වේපොල්ලං ආපජ්ජස්ස තීති තානමේතං විජ්ජති. එලෙස වරුදිය පිණිස උපකාර වන පළවෙනි දියුණුව පිණිස ආධ්‍යාත්මිකව බලපාන පළමු කාරණාව හැටියට දේශනා කළේ ශ්‍රද්ධා ගුණය. එන යම් කෙනෙක් අසද්ධාව තුළ වුණොත් ඒක නා භාග්‍යතුන් වහන්සේට උන්වහන්සේගේ ධර්මයට උතුම් මහා සංඝ රත්නයට සමීපවන ඒ උතුම් තෙරුවන් විශේෂ ගෞරවයේ ප්‍රසාදයේ උපදවන් හැසිරෙන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් නොහැසිරිය යුතු පිළිවෙතකම පිහිටා කටයුතු කරන්නෙක් බවට එවැනි කෙනාපත් වෙති. හැසිරිය යුතුම පිළිවෙතෙහි පිහිටා කටයුතු කරන්නෙක් බවට ශ්‍රද්ධා ගුණේ ශක්තිමත් වුණු කෙනා කටයුතු කරන්නට පෙළඹෙනවා. ඒ හින්දා ඔබත් ජීවිතේ පෞද්ගලිකවම මේ කාරණාව කතා කරගෙනත් ඇති. බුදුරජාණන් වහන්සේ ධර්මයේ මහ සංඝයා මුල් කරගෙන අපි ජීවිතේ වතාවත් කරන තරමටම අපේ හිත පින පැත්තටයි බර අපේ පැත් අපේ හදවත තුළ කරුණා මෛත්‍රියමයි පුතුල වෙන්නේ. නිසා ජීවිතයේ අර සසරට වැටිලා දුක විඳින සත්වයින් තමන්ව මුදව ගන්නට මේ ශ්‍රද්ධා ගුණය උපකාර වන හැටි ප්‍රායෝගික ජීවිතයේ ශ්‍රද්ධාවට බර දෙවියක් තමයි. ගෙවන කල ගත කරන කල දැන තේරුම් ගන්න අවබෝධ කරගන්නට පුළුවන්කම ජීවිතේ ලැබෙනවා පින්වතුනි. ඒ නිසා નિરાයාසින්ව පින්වන්ත ඔබ තමන්ගේ ජීවිතයේ බුදු ගුණ සිහි කරගෙන, දහම් ගුණ සිහි කරගෙන, සංඝ ගුණ සිහි කරගෙනම පිහිටියා වූ පිළිවෙතක ශ්‍රද්ධාවක નિરાයාසයෙන්ම යෙදෙන කෙනෙක් බවට පත් වෙන්න. ඒ හිතට මහා සුවයක් වෙනවා. හිතට මහා අත්‍යසිල්ලක් වෙනවා. මේ හිත අපිරිසිදු වුණු තැන හිතට බහිචකිතේ ඉපදුණු තැන හිතේ එවන් සැහැල්ලුවක් හිතේ එවන් පිරිසිදු භාවයක් අපට දැක ගන්නට අවස්ථාවක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් හිතෙහි පිරිසිදු භාවය දියුණු කරගන්න ශක්තිමත් කරගන්නට දෙහිවින්න උපකාරයි ශ්‍රද්ධා ගුණය. ඉනිසා පින්වන්ත ඔබ নিরතුරුවම බුදු ගුණ වඩමින්, දහම් ගුණ වඩමින්, සංඝ ගුණ වඩමින්ම තමන්ගේ දිවිය ගෙවන්නේ. ඒ වාගේමයි බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කළ සීලවන්ත භාවය. භික්ෂුවක් නම් සාමනීර උපසම්පදා සීලය අදිෂ්ඨාන කරගෙනම තමන්ගේ දිවිය ගෙවනවා නම් ඒ අදිෂ්ඨානය තමන්ට කොයිතරම් වෘද්ධිය පිණිස දියුණුව පිණිස පහසුව පිණිස පවතිනවාද කියන එක තමා තුළින්ම අත්දකින්නට පුළුවන්. ඒක සීලය නැතිව ධර්මයේ ඉදිරි පියවරක් නැති බවම ඒ කෙනාට පසක් වෙනවා. සීලේ බිඳුනුතා ජීවත් වුණත් තම මියදීම ශ්‍රේෂ්ඨයිසේ Tamanට දැනෙනවා. ඒකද මේ තරමට ඒ ජීවත් වෙන දවසක් පාසා Tamanගේ හදවතට බිඳගත් සීලේ නිසා ඇතිවෙන දැවිලි තැවිලි භාවයකින් ඒකන ජීවිතයේ ගෙවන්නේ ගත කරන්නේ ඒක හරි මෙහෙස කරයි. ඒක හරි අපහනකාරී. ඒක හරි දුක්ඛදායයි ජීවිතේ. එහෙනම් මේ ජීවිතේ ලෝකේ කාටත් පොදුවේ පිළිගන්න වෙන දුකටත් පෙර ආතුවම විටක සිල් නිඳගත් කෙනා මානසික වශයෙන් ඒ අත්විඳින පීඩාව චිත්ත පීඩාව හරි දරුණුයි. ඒ දරුණු බව නිසා ශ්‍රේෂ්ඨව දුලබව සසර එකතු කරගත්ත පිනක ප්‍රතිඵලයක් ලෙස ලබාපෝ තම මනුස්ස ජීවිතේට කටුක වේදනාවන් දී ගන්න එහෙම නැත්නම් මරණය පවා පිළිගන්න එවැනි කෙනා දෙලඹෙනවා කින්තුනි එහෙනම් ආය සසරේ මෙහෙම දුලබව ලැබපු මනුස්ස ජීවිතයක් ඒ තරම් දුලබවවත් ලබන්නට නොහැකි වෙන ආකාරයට ඒ කෙනා ඒ නිසාම දුගතිගාමීත්වයකටමයි තමන්ගේ ජීවිතේ යොමු කරලා ගන්නෙ. එහෙනම් හරි වැදගත් ජීවිතයේ පින්වතුනි කුංචි සංදී ඉඳන්ම හොඳට ජීවිතයේ සීලේ අදිෂ්ඨානය කරන් ජීවත් වෙන්න මේ හිත පුරුදු කරගත යුතුයි. ජීවිතේ හිත පුරුදු කළොත් ඒ පුරුද්දෙන් හිත ඈත් වෙන්න පෙළඹෙනවා බොහොම අඩුයි එවිට. ජීවිතේ හොඳ පුරුදු කරගන්නටත් මේ හිත ගන්නට පුළුවන්කම පවතිනවා. ඒ වාගේම තමයි හොඳටත් වඩා ඉක්මනට නැඹුරු වෙන්න බලනවා මේ හිත නරකට. නැඹුරු වෙච්ච නරක තුලින් දැකපු ආස්වාදයේ මත පමණක් පදනම් වෙලා ජීවිතේ ඒ කලේ නරකක් එහි ආදීනව පැත්තක් නොදකිමින්ම ඒ කියන ආස්වාදයේ ගැන පමණක්ම හිතමින්ම මේ පාපයත් එක්ක දිගින් දිගට යන හැසිරෙන සිල් බිඳගත් කෙනෙක් බවට ඒ කෙනා ජීවිතේ નિરાයාසයෙන්මපත් වෙනවා. එහිඳ වැදගත් වෙන්නේ බිඳිලා යලි සමාදන් වෙලා රකින්නවා කියන තැනටත් වඩා මේ සීලය ගැන හිතද්දී. නොබෙදීම එය ආරක්ෂා කරගෙන තමන්ව මෙහෙව ගැනීම තමන්ව පවත්වාගෙන යාම තමයි වැදගත් වෙන්නේ. ඉනිසා ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ඇටියට සම්මුතිය තුළ පමණක් පිහිටා සිල් සමාදන් වන්නේ බවට පත් නොවේ සෑම මොහොතකම නිවනට පූර්වාංගම පවතින ගුණයක් හැටියටම සලකලා තමන්ගේ සිල් ගුණදම් කෙරෙහි පිහිටා කටයුතු කරන පිහිටා හැසිරෙන කෙනෙක් බවට ඔබ ජීවිතේපත් වෙන්න. හේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා පැවිද්දෙකුගේ ජීවිතේ වෘදී අභිවෘදී පිණිස පවතින. එහෙනම් ගිහියෙක් හැටියට තමන්ගේ ජීවිතයේ ඒ පිහිට පිණිස පවතිනවා කියන තුන નિરાයාසයි. සීල නොබිදවගෙන තමන්ගේ ජීවනෝපායම් පවත්වාගෙන ගියපු උදවියට ජීවිතයේ පින්වතුනි ජීවනෝපාය නැවතුණා කියලා එතනින් එහාට ජීවත් වීමේ අවස්ථාව ගැන සැක ඇති කරගෙන ජීවිතේ දුක් විඳින්න වෙන්නේ නැහැ. ඒකන සමහරක් වෙලාට අර නිවැරදි භාවයේ කරපු ජීවනෝපාය ඒ නිසාම යාතිහි ප්‍රතිඵලයක් ලෙසම මේ ජීවිතේ පෙර තරමට වගකීමක් වෙහෙසීමක් නොදරමින්ම Tamanට ආදායම් මාර්ගය උනත් ඊටාම නිවැරදි ක්‍රමයකින් නිවැරදි මාර්ගයකින් Tamanගේ ජීවිතේට විවෘත කර දෙනවා මේ සබාධම. එනම් මේ සබාධමේ සමස්කාරයේ රිද්මය මේ ලෝකේ දොස් සීලයට නොතේරෙන ඒ රිද්මය සිල්වතාට හොඳට වැටහෙන්න ගන්නවා. දැනෙන්න ගන්නවා කියන්නේ. ඒක හරියට සමහරක් වෙලාවට ජීවිතේ සමහර සත්තුන්ගේ ජීවිතේ පවත්න්නේ සතාට ඉව කියන එක වැදගත් වෙනවා වගේ. සීලය රකින්න කෙනාට ජීවිතේ පවත්වාගෙන යන්න එක හරියට ඉවක් වගේ. ඒ කෙනාට ඉව දැනෙනවා වගේ දැනෙනවා මේ සිල් රැක්කොත් මට වෙන දෙයක් ඒ සිල් බිඳුනොත් මට වෙන දෙයක් මොකද්ද යන්න. එහෙනම් ඔබ තථාගත ශ්‍රාවකයෙක් හැටියට ජීවිතේ හිත નિરાයාසයෙන්ම පුහුණු කරගන්න පුරුදු කරගන්න අදිෂ්ඨාන පූර්වකවම තමන් සමාදන් වන සීලය අනුන්ට පේන්න ධනවන්ත රකින්නවා කියන හැඟීම මාත්‍රයක් කරගෙන සිද්ධ කරන්නක් නොවේ මේ මාගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් මාගේ නිවන් අරමුණ වෙනුවෙන් කරන ශාසනික කටයුත්තක් සේ සලකා තමන්ගේ සිරුගුණ දම් ආරක්ෂා කරන්ද රකින්න පෙළඹෙන්න. මේ බුදුරජාණන් වහන්සේ අගය කළා. ඒ ඇගීම සත්‍යයි කියන දේ සනාත වෙන හැටියටම මේ ලෝකෙ මිනිස්සු කොටසක් ජීවත් වෙනවා ඊටාම උදාර ලෙස කැපවීමෙන් තමන්ගේ සිල් ගුණදම් ආරක්ෂා කරගන්නේ. ඒ වාගේමයි භාග්‍යතුන් වහන්සේ තුන්වෙනි කාරණාව හැටියට දේශනා කළේ යම් කෙනෙක් අල්ප සුත භාවයක නම් ඉන්නේ ඒ කෙනා ජීවිතයේ බහෝශ්‍රත භාවයේ ඇති කෙනෙකුගෙන් ජීවිතේට සෙවණක් වන බව ආශිර්වාදයක් මඟ පෙන්වීම ලැබෙන බවද විශ්වාස කරන්න කැමති නොවේ. තමන්ගේ අල්ප සුත භාවය තුළ ජීවිතය තුළ හැසිරෙන ආකාරය අපි දකිනවා. හැබැයි තමන්ගේ අඩු දැනුමමයි තමන්ගේ විපත කරා තමන්ව පාපේ කරා ඉක්මනට යොමු කරවන්නේ. දන්න කෙනාට හිතවිල්ලක් පාපය සම්බන්ධව පහළ වුණා. දන්නාකම ඇතුළේම ආධිහිනව මෙනෙහි කරව ගන්නීමෙන් තමන්ටම තමා තුළම බය සකස් කර ගනිමින් ඒකනා ජීවිතයේ පාපයන්ගෙන් වෙන්ව හින්දාම්හි යෙදෙන්න තමන්ගේ හිතේ පුරුද්දක් හිතේ සූදානම් භාවයක් ඇති කරගන්නවා. එහෙනම් නිරන්තරයෙන්ම ජීවිතේ එලිපෙහෙලි නොවුණු දහම් කරුණු එලිපෙහෙලි වනෝ පිණිස ඇති කරගත් බලාපොරොත්තුවකින් ජීවිතේ ඔබ ධර්මයේ ඇසුරු කරන්න ධර්මයේ කියවන්න. නිතරම දහමට සවන් දීගෙන ඉන්න. ධර්මයට විවෘත වෙච්ච දෙසවන් නැතිව තමන්ගේ ජීවිතේ ගෙවන්න ගත කරන්න. ඒ කොයිතරම් ආශිර්වාදයක්ද? මම දන්න නිසා බේරුණා කියලා අර සමහර ඇත්තෝ කියන්නේ කතාවක තියෙන උපාය දන්නෝ අපාය නොඇති. එහෙනම් ජීවිතයේ දැනුම තියෙනවා නම් උපාය වල යොදන්නට ඕන නැහැ. Taman ධර්මානුකූල භාවයට ඒ දන්නකම ඇතුලේ යම් පමණකට හරි Taman Tamanගේ හිතේ කෙලෙස් අඳුනගෙන තෝක තෝකං කනේ කනේ ටික ටික ඒ මල ඉවත් කරන්නසේ දැනගත්තු කල ධර්මයේ අම්මල් කරෝ මල ඉවත් කරන්න වගේ ටිකින් ටික යම් බඳුනක ජීවිතේ බහුස්වත භාවයේද දන්න කෙනා Taman දන්න දේ ජීවිතේ හුරු කරන්න පුරුදු කරන්නේ සෑම මොහොතකම වෙහෙසනවා සෑම මොහොතකම උත්සාහ ගන්නවා. ඒ හින්දා ජීවිතේ පින්වතුනි තමන්ට සියලු දේවල් ගැන දැනගන්න උවමනාවක් තිබුණත් ඒ තරමට උවමනාවක් ධර්මයේ කෙරෙහි ඇද්ද නැද්ද කියන එක ජීවිතේ විමසලා බලන්න. අපි දකින්නේ බොහෝ වෙලාවට මේ ලෝකේ ලෞකිකත්වයට ආවැඩෙන සංසාරෙට ඇදබැඳ තබන දැනුම් සම්භාරයන් වෙත බොහෝ වෙලාවට ජීවිතේ මිනිස්සුන්ගේ හිත ඇදෙනවා යෙදෙන්නට පෙළඹෙනවා. හැබැයි ජීවිතේ ඒකමැති ඒ උනන්දුව ධර්මයේ තුලින් ලබන බහුසුත භාවයකට යොදවනවාද කියන එක සැකසහිතයි. අල්ප වශයෙන් අපි ඒක දකින්න සමාධිය. දැන් සමහර අයට දරුවෙක් ගත්තත් අද කාලේ ඔය ඉලෙක්ට්‍රික් මෙවලමක් බොහෝ වෙලාවට ජංගම දුරකථනයක් ආදී දේ ජීවිතේ ඒවා හසුරවන්න පෙර මේ ජීවිතේ ලැබපු දැනුමකුත් තිබිලත් නෑ. හැබැයි ඊටාම ඉක්මනට ඒ දෑෙහි තියෙන සියලු දත්ත තොරතුරු දැන අඳුනගෙන ක්‍රියා කරවන්න බොහෝ වෙලාවට යොමු වෙනවා පෙළඹෙනවා අපි දකිනවා. හැබැයි ඒ දෑෙහි හිත අලවා Tamanට උවමනා කරන ඒ සතුට වෙනුවෙන් ඒ ඇති කරගන්න උනන්දුව ජීවිතයේ ධර්මයේ විශේෂෙහි ඇති කරගන්න කෙනෙක් පුංචි සම්දින්නම් ගත්තත් බොහොම කලාතුරකින්. නමුත් අපි ජීවිතේ හුරු වෙන්නට උවමනයි පුරුදු වෙන්නට උවමනයි අපේ ජීවිතයේ අභිවෘද්ධිය පිණිස පවතින. සුගතියට නිවනට උපකාර වෙන පිරිසිදු දහම් දැනුම, ත්‍රිපිටකාගත දැනුම ජීවිතේ වැඩි දියුණු කර ගැනීම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එහෙනම් නොදැන හෝ පාපයකට අකුසලයකට යාමින් තමන්ව මුදව ගන්න ඒ මහා ආශිර්වාදයක්, ඒ මහා උපකාරයක්, ඒ මහා මඟ පෙන්වීමක් බවට පත් වෙනවා. එහෙනම් තුන්වෙනි කාරණාව හැටියට මෙහිදී පෙන්වන්නේ යම් කෙනෙක් බහුශ්‍රත වෙන්නට ඕන. ඒ අභිවෘද්ධිය පිණිස ඒ කාන්තෙන් පවතිනවා. ඒ වාගේමයි බුදුරජාණන් වහන්සේ සිංවෙනියට දේශනා කළේ සුවච භාවයේ යමි. පිහිටා කටයුතු කරනවා නම්. හොඳ සෙක්ෂණයක් තියෙනවා නම් යමෙක් තුළ ඒ සෙක්ෂණය Taman තුළ ප්‍රඥාව මෝදු කරන්නට උපකාරයක් පිටු බලයක් බවට පත් වෙනවා. අපි දකින්නේ බොහෝ වෙලාවට ශික්ෂණයකින් තොරව විද්‍යාවන් පස්සේදී වෙන ලෞකික ලෝකයක්. ඒ ජීවිතේ Taman ලං කරගන්න දැනුම ඇතුළේ සුවච භාවයේ Tamanට යලි මුණ ගැහුණොත් මුණ ගැහි. එවැනි තැනකින්ද කටයුතු කරන අයනේ අපි දකින්නේ. බොහෝ වෙලාවට ගුණාත්මක දේට වඩා යමක ප්‍රමාණාත්මකද විමසන පිරිස තමයි සමාජ ලෝකයේ අපේ බහුල ලෙස දකින්න. ජීවිතය තුළ ගුණාත්මකකම අමතක කොට යම් කෙනෙක් හැසිරෙන්න ගන්නවා කියලාම කියන්නේ. එතන දුස්සීල භාවයක්. එතන නොහික්මන භාවයක් නිර්මාණය වෙනවා. එහිඳ ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය තුළ ශික්ෂිත කෙනෙක් වෙන්න. එයට ධර්මීය සහ එයට විනය ජීවිතේ ශක්තිමත් කරගන්න. එවැනි ශික්ෂාකාමී මිනිසුන්ගේ ජීවිත ඇතුලේ දෙවනුවක් අභිවෘද්ධියක් සැලසෙන බව භාග්‍යතුන් වහන්සේ විවරණය කළා. එහෙනම් ජීවිතය තුළ ඇවතුම් පැවතුම් ඇතුලේ ගත්තත් ඉන්ද්‍රිය සංවර සීලය සීලයක් හැටියට තමන්ගේ ඉන්ද්‍රියන් සංවර කරගන්න. ඒ වගේම එහෙම සීලය ආරක්ෂා කර ගැනීම මුඛ්‍ය අදහසක් කරගත්තු කෙනා තුළ નિરાයාසෙන් සීලය ආරක්ෂා වෙනවා. ජීවිතය තුළ සුවච භාවයම සීලය රකින්නට උපකාරයි. සීලය රැකීමම ජීවිතයේ සුවච බවට ආවරණයක්මයි. එහෙනම් ජීවිතේ එහෙම සුවච බව තියෙන කෙනාගේ හිත හරි හීලයි. ගත හරි හීලයි, වචනය හරි හීලයි. එනිසා සුන්දර මෙහෙවා කෙනෙකුට නොහික්මුණුකම නිසා මතුවෙන මේ හදිස්සි ඇතුලේ පිටවෙන රළු වචනයක්වත් සුවච කෙනා තුලින් මතුවෙන්නේ නැහැ. ඒ කෙනා බොහොම පූර්ව ආදර්ශ සම්පන්නයි. විනයෝ නාම ශාසනසාය. මේ විනය නැත්තම් ශාසනයේ පැවැත්මක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එහෙනම් ජීවිතයේ ඔබ ඔබේ සුවච භාවය, ඔබේ හික්මීම, අනුනට අවනත භාවය, අනුනට ඇහුම්කන් දෙන ගති ස්වභාවය ඇතිව කටයුතු කරන්න. දැන් සමහරක් වෙලාවට අපි දකින්නේ මාන්නක්කාරකම ජීවිතේට මත වුණහම බද්ධ වුණහම මිනිස්සු ළඟ සුවච බවක් නැහැ. සමහරක් වෙලාවට සමහරු තීරණ තීන්දුව අරගෙන ඉන්න තැන් පවා අතෑරලා දාලා යනවා. ඉන්න තැන් පවා අතෑරලා දාලා යනවා. හැබැයි ඒ ගිහිල්ලා ඒ ජීවිතවලට සුගතියක්වත් නොවුනහම ඒ තරහ උපදවගන්නේ අර අතහැරීමෙන් සෝය හොයපු කෙනාට ඒ සෝය නොලැබුණු දාට අනුන් විහිං කළ දෙයක්සේ අනු සමග වෛරය තරහ බොහෝ වෙලාවට වෙන්නේ ජීවිතය උපදවගන්නේ. හැබැයි සුවච බව තියෙන කෙනා ශික්ෂිත බව තියෙන කෙනා. මොන ශේත්‍රයේ මොන තැනක හිටියත් Taman සමාදන් වුණු සීලය ආරක්ෂා කරගනිමින් එයම එලියක් කරගෙන එයම එලියක් කරගෙන ජීවිතය තුළ සුවච භවෙහි පිහිටා කටයුතු කරන්නෙක් බවට පත් වෙනවා. ඒගමට බුදුරජාණන් වහන්සේ දේශනා කළා යමෙක් පාප මිත්‍ර සේවනීය තුල ඉන්නවද? ඒ කෙනාට මුරු දෙයක් කැමති වුණත් මුරු දෙයක් බලාපොරොත්තු වෙන්නට බෑ. ඒ නිසා ජීවිතයේ කල්යාණ මිත්‍ර ඇසුර සතාගතයන්න් වහන්සේ පෙන්වන්නේ සත්පුරුෂ සංසේවෝ හි සෝතාපට්ඨියට. සත්පුරුෂ භාවය සෝතාපන්න වීමට අංගයක් ලෙස බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙනම් ධර්මාභෝධයේට සත්පුරුෂ සේවනයේ කියන එක බොහොම වැදගත් වෙනවා. ඇත්තටම දැනෙනවානේ ජීවිතයේ සමහරක් වෙලාවට අපි කාට හසු නොවි මේ ජීවිතේ බොහෝම වෙහෙසීමෙන් දුකසේ හිතේ තියෙන අදිෂ්ඨානයන් වලට කිලිටක් හානියක් නොවෙන්න පරිස්සමින් යම් කෙනෙක් රැකලා ජීවිතේ ස්ථාවර මට්ටමකට ආවා ඔය අතරේ පාප මිත්‍රයෙක් හමු වුණොත් එක රැයකොත් ඇති අර වතර 20 30 තිස්සේ හොයා හම්බ කරගත් දේ පවා නැති වෙලා විනාශ වෙලා යනවා. ඒ විනාශය තුල තමන්ගේ ආධ්‍යාත්මික විනාශය ඉස්සල්ලාම විනාශ වෙලා ඉවරයි. එහෙනම් ජීවිතේ අපි හරි පරිස්සම් වෙන්න ඕන මේ ලෝකේ මිනිස්සුන් ඇසුරු නිසුරු කරන්නේ. කල්යාණ මිත්‍රයේද පාප මිත්‍රයේද කියලා වෙන්කොට දැනගැනීමේ හැකියාව තියෙන්න ඕන. අන්න ඒවට උපකාරයි අර අප මුලින් සඳහන් කරපු බහුශ්‍රත භාවය. පදේ කියවීම වැටහීම තියෙන කෙනාට යමෙක් දිහා බැලුව පමණින් අඳුන ගැනීමේ ශක්තියක් ලැබෙනවා මේ කල්යාණ මිත්‍රයේද පාප මිත්‍රයේද යන. එහිඳ ජීවිතයේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කල්යාණ මිත්‍රයෙක් වුණ ගැහුණා. එකිනාගේ ලෞකික කටයුතු බාධා වෙන්නේ ඒ කෙනාගේ ලෞකික ගමන උනත් අතරමඟ බිඳෙන්නේ නැහැ අඩපන් වෙන්නේ නැහැ යාට තනියම හුදකලාව අනේ ඔහු ඇය හමු නොවුනා නම් මට මෙහිම වෙන්නේ නැහනේ කියලා හිතලා දුක් වෙන්නට සිද්ධ වෙන්නේ නැහැ. මොකද එහෙම අත්දැකීම මුණ ගැහෙන්න තියෙන ඉඩ කර්ම විපාකයක් ඇරුණකොට තමන්ගේ පාලනින් ජීවිතේ පාලනය කරගන්න මිනිස්සු ජීවත් වෙනවා. මොකද ජීවිතේ එහෙම නොවුනොත් Tamanවත් නොදැන මේ ලෝකේ ගොඩක් මිනිස්සුන්ට Taman පාවිච්චි වෙච්ච කෙනෙක් බවට පත් වෙයි. මොකද පවුකාර යාළුවෙක් තව එකෙකු එකතු කරගන්නේ Tamanට හොයන හම්බ කරන සොරකම් කරන කෙනෙක් නම් එයින් තව එකෙකුට කොටසක් දීමේ ඇති ආදරයකට කරුණාවකට නොවේ. අවස්ථාව ආවොත් ඔහු හෝ ඇය හෝ බිල්ලට දීලා තමන්ගේ ගැලවීමද සිද්ධ කරනවා කියන මානසිකත්වය ඒක තමයි පාප මිත්‍රය ජීවත් වෙන්නේ. හැබැයි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. තමන්ගේ තියෙන දේ දීලා හරි අනේකාව විපතින් බේර ගන්න, රකින්න පෙළඹෙනවා විතරක් නෙවෙයි. තමන්ගේ දිවිය පරදුවට තබා හෝ ජීවිතේ අනේකාව ගුණධම්හි පිහිටවංග වගවීමක් වගකීමක් ඇති තැනකයි ජීවත් වෙන්නේ කල්යාණ මිත්‍රයා. වගකීම් විරහිත කෙනෙක් නෙවෙයි. එහෙනම් ජීවිතේ වගකීම් විරහිත වොන් සමග ජීවත් වෙන්න හැසිරෙන්න ගියාම තමන් මොනතරම් චිත්ත පීඩා ජීවිතේ හදා ගන්නවද ඇති කර ගන්නවද නමුත් තමන්ට කල්යාණ මිත්‍ර සේවනයේ තුල ජීවත් වෙන තරමට එහෙම අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන ඉඩවකාශය බොහොම අඩුයි. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට ජීවිතේ පුරුදු වෙන්න ඔබ සෑම මොහොතකම කල්යාණ මිත්‍ර සේවනය ප්‍රාර්ථනා කරන්න. මන්නම් පෞද්ගලිකවක් විශ්වාස කරන්නේ නිවන ප්‍රාර්ථනා කලයින් පස්සේ අපි ජීවිතේ කාර්තනාවක් තව හිතේ ඉතිරි කරගන්නවා නම් ඒ තමයි කල්යාණ මිත්‍ර සේවනය. කල්යාණ මිත්‍ර ඇසුර. ඒ ජීවිතේට සහනයක්මයි. එහෙම නොවේ කෙටි කාලයකට හරි මේ ජීවිතේ බොහෝ වෙලාවට අපි කාලෙන් කාලෙට රහසේ අඳුරු වලාවන් හැම මොහොතකම නැතිව වගේ කාලෙන් කාලෙට හරි අපේ ජීවිතවලට දුකක් වේදනාවක් අවලස්සනක් අපහැදීමක් එක් කරන්න වගේ පාප මිත්‍රයෝ මුණ ගැහෙනවා. ඒ ඇසුරටත් ලොල් වෙලා ඒ ඇසුරටත් ඇලිලා ඉඳලා පස්සේ ජීවිතේ තේරිලා වුන්ගෙන් බැහැර වෙලා අපට කල්පනාවක් ඇති වෙන්නට පුළුවන් මේ පාප මිත්‍රයෙක් කියන්නේ. එහෙම පසුතැවීම් ජීවිතේට එක් කරන්නේ නැහැ, ඉතිරි කරන්නේ නැහැ කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයා ජීවිතේට එක් කරන්නේම අපිට සුවසේ මතක් කරලා සැනසෙන්නට පුළුවන් අත්දැකීමයි. එහෙනම් මිනිස්සෙකුගේ ජීවිතේ ලෞකිකව බැලුවත් වරදිහෙට දියුණුවට යන්න අතහිත දෙනවා කල්යාණ මිත්‍රයා. නිවනට යන්න අතහිත දෙනවා කල්යාණ මිත්‍රයා. සුගති මග නිවන් මග වසාලන කෙනෙක් නෙවෙයි ඒ කෙනා. කවමදාකවත්. ඒ වාගේමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාවේදී දේශනා කළ ආරද්ධ වීර්යය. යමෙක් ළඟ තියෙනවා නම් ආරම්භන ලද වීර්යය. හැබැයි ජීවිතේ අපි යම් දේ යම් කුසල ශක්තියින් ආරම්භද්දිම හොඳ අවබෝධයකින් නම් අපි හැසිරෙන්නේ ඒ ගුණය සහ ඒ ගුණ පිරීමේදී ජීවිතේට වෙන්න පුළුවන් බලපෑම් ආදිය. හොඳට අධ්‍යයනය කරලා යම් කෙනෙක් ආරම්භ කරොත් යහපත් දෙයක්. ඒ අතරමඟ Tamanට එපා වීම නිසා බිඳිලා යන්නේත් නෑ අනුන්ට එපා කරවන්න පුළුවන්කම ඇති වෙන්නේත් නෑ. තමන්ගේ වැඩපිළිවෙලට වඩා අලුත් ලස්සන වැඩපිළිවෙලක් ලෝකේ තියෙනවා කියලා ජීවිතයේ තුළ පාප මිත්‍රයෙක් හමු වෙලා ඇති කරන ඒ අදහස කල්යාණ මිත්‍රය ඇසුරු කරන නිසා හිත කැති වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා තමන් අරඹපු වීරය මේ දහම් වැඩපිළිවෙල ඇතුලේ පවත්වාගෙන යන්නේ. ජීවිතයේ තුල සමන්ත උදාසීන භාවයක් කම්මැලිකමක් ඇති වෙනවාද? ඒ උදාසීනකම කම්මැලිකමම තමන්ගේ ආරද්ධ වීරිය හීන කරනවා. හිඳ ජීවිතයේ ආරම්භපු වීරය අත නොහැර තමන් මේ දහම් ප්‍රතිපදාව තුළ හික්මෙන කෙනෙක් නම් Tamanට මොනතරම් ප්‍රීතිය සතුටක් මේ ජීවිතයේ ඇති වේවිද? ඒ හින්දා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යමෙකුගේ ජීවිතේ වරුදිය පිණිස දියුණුව පිණිස උපකාරයි එයා තමන්ගේ ජීවිතය තුළ ආරම්භ කරපු ආරම්භන ලද දීර්යකම ගුණධම්හි තමාව පිහිටවා හැසිරීම. ඒ වාගේමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා හත්වෙනි කාරණාව හැටියට මේ ජීවිතයේ හොඳ සිහි කල්පනාවෙන් යුතුව තමන්ගේ දිවිය ගෙවීම ගත කිරීම ජීවිතය අර අඳුරු වලාවන්ගෙන් පාපයන්ගෙන් තමන්ව මුදව ගන්න ඈත් කර ගන්න හොඳ අවස්ථාවක් බවට નિરાයාසයෙන්ම පත් වෙනවා. සිහියෙන් ඉන්න කෙනාට තමන්ව හොඳට පේනවා, තමන්ගේ හිත හොඳට පේනවා. අනුන්ගේ හිතත් හොඳට පේනවා. එනිසා තමන්ගේ හිත අඳුනන කෙනාට අනුන්ගේ හිත දකින කෙනාට තම හිතෙන් හෝ අන් හිතකින් අනතුරක් නොවෙන්න ඒක නා වග බලා ගන්නවා දැන් ජීවිතේ තමන්ගේ හිතෙන් තමන්ට සහ අනුන්ට තමන් අනතුරක් කරන්න නොපෙළඹුණා. ඒ හොඳ හිතකම නිසා නමුත් අනුන් ගැන අපි ඉක්මන් වෙලා ඇති කරගත්ත විශ්වාසෙට එතෙන්දි පමණක් අපේ සිහිය බිඳීම නිසා අපි එතෙක් කල සිහියෙන් ඉඳලා කරගෙන ආපු වැඩපිළිවෙලම බොඳ වෙලා වියවුල් වෙලා යන්න පුළුවන්. හිඳ සිහිය කියන එක ටිකක් පුරුදු කරලා අතරමඟක ටිකකටවත් අත්හල යුත්තක් නෙවෙයි. සිහිය ජීවිත කාලෙම පවත්වාගෙන පුරුදු කරගෙන පුහුණු කරගෙන යා යුත්තක්. දැන් අද අපි දකින්නේ බොහෝ වෙලාවට කල්ය යන්න යන්න තමන්ගේ සිහි කල්පනාව ලෞකික දෑ කෙරෙහි පවා අඩු වෙලා ඡය වෙලා යන ජීවිතය. එහෙමනම් ඉතින් හිතන්න මේ ලෝකේ මිනිස්සුන්ගේ ඇල්ම තියෙන්නේ වැඩිපුර ලෞකික දෑට වන නිසා. ඒ ඇල්ම වැඩිපුර තියෙන ලෞකික දෑ කෙරෙහි ඇති කල්පනාව හීන වෙලා යනවා නම් ලෝකෝත්තර කාරණාවක් කෙරෙහි ඒ සිහිය ඒ ආකාරයට කෙලෙස පවත්වාගෙන යන්නට පුළුවන් වෙයි. ඉන්න හරි වැදගත්. Taman tamange ජීවිතේ බොහොම කල්පනාවෙන් සිහියෙන් යුතුව ගෙවන්න ගත කරන්න පුරුදු වීම. ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ඇටියට එවතුම් පැවතුම් පවත්වන ඉරියව් තුළ පවා සිහි කල්පනාව තබාගෙන වුණොත් Tamanta ජීවිතේ හදිස්සි වෙලා ඉක්මන් වෙලා ඇති වෙන අතුරු අන්තරාවන් උන අවම වෙලා යනවා. සිහියේ ඉන්න කෙනාට අනතුරක් වෙන්නේ නැහැ. අකුසලයන්ගේ. සිහියේ මිදුණු කෙනාට අසිහියේ ඉන්න කෙනාට අනතුරු වැඩි. ජීවිතයට කරගන්න අනතුරු වැඩි. ඒවා ලෞකික ලෝකෝත්තර වශයෙන් අපිට බෙදලා බලන්න පුළුවන්. ඒ හින්දා ඔබ පුරුදු වෙන්න තමන්ගේ ජීවිතය තුළ සෑම ගෙවෙන මොහොතක් මොහොතක් පාසාම තමන්ගේ සිහි කල්පනාව දියුණු කරන්න වෙරතරන්න. ඒ වාගේමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මෙහිදී අටවෙනි කාරණාව හැටියට කෙනෙක් වෘද්ධිය කැමති වුණාට අසතුටින් නම් තමන්ගේ ජීවිතය ගෙවන්නේ ගත කරන්න. අතෘප්තියකින් නම් එය ඒ කෙනාගේ වෘද්ධිය දියුණුව පෙරහිලා යන්න හේතුවක්මයි වෙන්නේ. එහෙනම් තමන්ගේ ජීවිතය තුළ පුහුණු කරගන්න පුරුදු කරගන්න සතුටෙන් ජීවත් වෙන්න. එහෙම කෙනාට ජීවිතයේ අසතුට තියෙන මිනිස්සු බොහෝ දේ හඹාගෙන ගිහිල්ලා අවසානයේ හඹාගෙන යාම කොතෙක්ද ඒ කෙනා ජීවිතයේ මරණය ළඟ මේ හඹායන් සියල්ල හකුලා ගනිමි. වේදනාත්මක ලෙස හිතින් තමන් මුලා භාවයට පත් කරගෙන මිය දෙන්නට පුළුවන්. එහෙනම් ජීවිතේ හඹාගෙන යන්නේ නැතිව හොයාගෙන ආදේ පිළිගෙන තමන්ගේ ජීවිතේ උරුම වෙලා තියෙන උරුමය සතුටක් කරගෙන එහි ජීවත් වෙන්න පුරුදු වෙන්න. ආශාවන් වෙනුවෙන් නෙවෙයි අවශ්‍යතා ඉටුකට සැනහෙන කෙනෙක් වෙන්න. එවිට මේ ජීවිතයේ මහ සැහැල්ලුවක් ලොකු දියුණුවක් Tamanටම Tamanගේ හිතින් මන දැක බලා සතුටු වෙන්නට පුළුවන් වෙයි. ඒ බුදුරජාණන් වහන්සේ පැවිද්දෙකුට දේශනා කළේ. උතරීතර චීවර පින්ඳපාත සේනාසන ගිලානත්ත්තේ මේ සෙව්පස ලාභය තුළ අතෘප්ති කර කෙනෙක් ඉන්නපා ලැබුණේ මොන මට්ටමින්ද මේ මට්ටම දිහා නෙවෙයි ලැබීම දිහා බලලා ඒ දේ බාර ගන්න පරිහරණය කරන්න කුමක් පිණිසද ජීවිතේ පවත්වන්න ජීවත් වෙන්නේ කුමටද බුදු සසුනේ පිළිවෙත් පුරන්න කියන අරමුණ නොබිදවගෙන පවත්වාගෙන යන්නේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව ඇතුලේ මග පෙන්වුවේ භික්ෂුන් වහන්සේලාට මෙහෙමයි. එහෙනම් තමනුත් තමන්ගේ ජීවිතේ අතෘප්තිය ඇතුලේ අතරමං වෙන කෙනෙක් නොවේ. තෘප්තිය ඇතුලේ තමන්ව මම්මුලා භාවයෙන් ගලව ගන්න දක්ෂ වෙන්න. එහෙම කෙනාට ජීවිතයේ දැහැමිව ඉඳීම තුල මොකද්ද ලැබෙන්නේ ප්‍රතිඵලේ ඒක දුක් සහගත එකක් හැටියට ආවත් සැප සහගත දෙයක් ලෙස ආවත් ජීවිතේ ඒක නා වෙනස් වෙන්නේ නැහැ. මට මතක් වුණා මේ මෑතක එක සිදුවීමක් මා ඇහුවා. එක පුද්ගලයෙක් රජේ දෝෂණ අක්‍රමිකතා සොයා බලන තනකයා නිලධාරියෙක්. තමන්ගේ දරුවට ඇතිවන රෝගහා බාධයක් සුව කරගන්න මහ විශාල මුදලක් වමනා වෙයි. මද්ද්‍රව්‍ය ව්‍යාපාරය කරන කෙනෙක්. එතුමාට ලක්ෂ 50ක් ගෙනත් දෙන්න අහලා. එදා ඒ මොහොත. එතුමා කියලා තිබුණා නේ. ඉතින් ඒ මුදල අරගෙන මගේ දරුවා දවසක් ජීවත් කරනවට වඩා ඒ නොගෙන මගේ දරුවා එක මොහොතක් ජීවත් වෙන එක ශ්‍රේෂ්ඨයි. එතකොට මේ දරුවා අදට ඉතාම ඉහළ තැනක රස්සාවක් කරමින් ජීවත් වෙනවා. එතකොට මේ මහත්යත් අද විශ්‍රාම ගිහිල්ලා විශ්‍රාම සුවය අත්විඳින්න ජීවත් වෙනවා. එහෙනම් හිතන්න අර අතෘප්තිය තුළ ජීවත් වුණු කෙනෙක් වුණා නම් Tamange අවශ්‍යතාවයන් මොන මට්ටමින් හරි හොයලා හරි බලෙන් දැහැගෙන හරි ඉටු කරගන්නවා වැනි මානසිකත් ඒක වුණා නම් සමහරක් වෙලාවට ඒ දරුවා අදට ජීවතුන් අතර නැති වෙයි. ඔහු හිටියත් අද ජීවතුන් අතර අප්‍රමාණ දුක් විඳින්මින් ඉන්නට සිද්ධ වෙන්නේ. ඒ හින්දා සතුට තේරුම් ගත්ත කෙනා පැමිණෙන දුක් පැණි රසයි කියලා. අර කියමනක් තියෙනවා. ජීවිතේ Taman වෙත පැමිණෙන දුක් පැණි රසයි. නීරසක් නේ. මොකද හේතුව තමන් ඒ දුක පැමිණෙද්දී තමන්ගේ ගුණධම් තමන් ගිලිහෙන්න ඉඩ සබාගත්තේ නැහැ. ආරක්ෂා කරගත්තා. ඒ අදහස තමාව සුවසේ තියන්න තමාව ප්‍රතිමත් කරවන අභිමානනීය කාරණාවක්. මම මතක් කළේ ඒකයි තමන්ගේ ආදරණීය වෙනුවෙන්වත් ජීවිතයේ තමන් නොකල පාපයන් කරලා අද තියෙන මූලික සැහැල්ලුව සැනසෙල්ලවත් නැත්තේක් බවට ජීවිතය ඔබව පත් කරගන්න එපා. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා අපට. ඒ වාගේමයි භාග්‍යවතුන් වහන්සේ නවවෙනි කාරණාව හැටියට දේශනා කළේ මහිච්ඡ පුද්ගලයෙක් නොවේ. අල්පේච්ඡ පුද්ගලයෙක් හැටියට ජීවිතය ගෙවන්නේ. ඒ අල්පේච්ඡ භාවය තමන්ට මහත් ආශිර්වාදයක් වෙනවා. තමන්ගේ මුරුදිය දියුණුව පිණිස පිහිටා කටයුතු කරනවා. ආසාවන් බහුල වෙන තැන කෙනෙකුට තියෙන දේ ප්‍රයෝජනයක් විඳීමක් සතුටක් කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. නැති දේ ගැන හිත යොද යොදා ජීවිතේ වෙහෙසකර භාවයකට ආතතියක තමයි Taman අරගෙන යන්නට වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දැඩි පීඩනයක් ආතතියක් හදානගෙන මේ ජීවිතේ ජීවත් වෙනවා නම් ඒ තමයි තමන්ගේ සැහැල්ලුවට උපකාර කරගත් අල්පේච්ඡ ගුණය. අද තියෙන දේවල් දිහා බලලා එයා සතුටු වෙනවා. ඊයේ තිබිච්ච දෙයක්වත් හෙට ලබන දෙයක් ගැනවත් නෙවෙයි යාගේ කල්පනාව. කොහොම පිරිමහලා තියෙන දේවල් ඇතුලේ. තමන්ව ජීවත් කරවගෙන ජීවත් වෙන ගුණයක් ශක්තියක් ඒ කෙනා තුළ පිහිටලා තිබෙනවා. අවසානයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ මිත්‍යා දෘෂ්ටියක ඉන්න කෙනාට කවදාවත් වරදියක් දියුණුවක් උපදව ගන්න ඉඩක් ජීවිතේ මුණ ගැහෙන්නේ නැහැ. නිසා සම්්‍යක් දෘෂ්ටියක පිහිටා කටයුතු කිරීම ආනන්ද මේ ලෝකේ පැවිද්දාට තම ශ්‍රාවකයාට උපකාරයි. එහිඳ ඔබත් Tamanගේ ජීවිතය තුළ සම්මිය දෘෂ්ටියක පිහිටා කටයුතු කරන්න. සෑම මොහොතකම කර්මයේ කර්මඵලයේ පිළි අරගෙන ජීවත් වෙන කෙනෙක් වෙන්න. කර්මපතේ අපි කාටවත් අභිබවා යන්නට පුළුවන් කමක් නෑ. කර්මය සකස් වෙන අවස්ථාවේ නැති කරගත්තු තැනමයි අප කර්මයේ අභිභවා ගියයි කියලා අපට සෑහීම සතුටක් රහත් භාවයක මිසින් මෙහා ඇති කරගන්නට බෑ. ඒ නිසා ජීවිතේ කර්මයේ කර්මඵලයේ අදහාගෙන Taman නිවැරදි නිසි මාවතෙහිම පිහිටා ගුණදම් සම්පූර්ණ කරන්ද එවන් ඔබට Taman ගැන උතුම් ආත්ම අභිමානයක් රඳව ගන්නට ශක්තිය උරුම වේවි හිමි වේවි එහෙනම් මේ ශක්තිමත් ගුණ දහම් 10ෙහි පිහිටා ඉන්න සිල්වන් ශ්‍රද්ධාවන්තව සිල්වන්තව බහුශ්‍රතව සුවච භවෙන් යුතුව කල්යාණ මිත්‍රත්වයෙන් ආරාධ්‍ය වීදී සිහියෙන් ඒ වාගේම සතුටින් අල්පේච්ඡ භාවෙන් සම්‍ය දෘෂ්ටිකව තමන්ගේ ජීවිතය පිහිටාද තියෙන්නේ කියන එක මේ දෙසුම අතරේ අවසානයේ විමසා බලමින් ඇති ගුණදම් රැකගෙන නැති ගුණදම් ඇති කරගෙන සසර මගින් මිදී නිවන් මගෙහි පිහිටා උතුම් නිවන පසක් කර ගන්නවාමයි කියන අදිෂ්ඨානියතිව සාධු කියා ප්‍රාර්ථනා කරගන්න. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු තුමන් පරන්ති සරණයි සාතු සාතු සාතු සදහපත්නි ඔබ අප කෙරෙහි මෙත්සිරින් උතුම් වූ දේශනාව පවත්වා වදාළ පින්වත් ස්වාමීන් වහන්සේ මෙලුම්ගොඩ බොරකොඩවත් සම්මා ආජීව බෞද්ධ මධ්‍යස්ථාන වාසී පූජනීය මුරාවත්තේ සුභෝතේ පින්වත් ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේට පින්වත් ස්වාමින් වහන්සේ මේ සිදු කරන්නා වූ උතුම්